බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊළඟට Zoom එකේ ප්‍රශ්න කීපයක් මහලා තියෙනවා. ඒක මහත්මයෙක් අහලා තියෙනවා ප්‍රශ්න දෙකක් මම පළවෙනි ප්‍රශ්නේ කියවන්න. පින්වත් ස්වාමින් වහන්සේ අප කුඩා ගෙදරක සිටන විට ලොකු ගෙයක් බලාපොරොත්තුෙන් සිටී. ලොකු ගෙදරකට ගිය පසු ඒද දවසින් දෙකකින් එපා වෙන ස්වභාවයක් දැනී ඇත. මෙය කාමයේ ස්වභාවයේද මෙම අවස්ථා දෙකෙහිදීම අපසිත සකසාගත සකසාගත යුතු ආකාරය පහදා දෙන්න. කාමයට ඇති ඇල්මක් ඇති නමුත් එය පෙරට වඩා අඩු කාලයකින් එහි නීරස බව දැනෙන්නේය. ඒ ප්‍රශ්නේ එහෙම තමයි හල් තින්න අවසරයි. ආ ඉතින් ඒ අපිට දැන් කාමච්ඡන්දය කියන්නේ අකුසල් සිතක්නේ. එතකොට අකුසල් සිත්වල සියලුම අකුසලයන්ට සාධාරණ චෛසිකයක් තමයි උද්දච්චය. උද්දච්චය කියන්නේ සැලෙන ගතිය. එතකොට හැමතිස්සෙම අර මේ අකුසල් සිත්තේ අර සැලෙන ගතිය තියෙනවා. ඒක අරමුණෙහි පිහිටන් නැති ගතිය තියෙනවා. හැබැයි අර කාමය බලවත් වෙනකොට කොහොම හරි ඒකෙම බැඳි බැඳි ඉන්නවා. හැබැයි ඒත් එක්කලා අපිට අර ඕනම අපි කැමති අරමුණක් කලක් ඇසුරු කරනකොට ඒක නීරස ගතියක් දැනෙනවා. ඒක මේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය. ඒක 아무තු ගුණයක් නෙමෙයි. කලක් ඇසුරු කරනකොට ඒක නීරස ගතියක් දැනෙන්න ගන්න. ඊට පස්සේ අපිට වෙන එකක් ඕන වෙනවා. ඒ වෙන එක කියලා කියන්නේ ඊට වඩා උසස් එකක්ද පල්ලෙහා එකක්ද කියන නියමයක් නැහැ. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනකොට ඒ තනත්තාට නිවාඩුවකට සමහරට යන්න හිතෙන්න පුළුවන් ගමකට ගිහිල්ලා හේනකට ගිහිල්ලා මේ පැලක ඉඳගෙන රාත්‍රියේ අර ගිනි මැලයක් ගහගෙන මඤ්ඤෝ කලයක් පුච්චගෙන බඩිනු කරලා පුච්චගෙන කාලා එතකොට මේ සැරේ නම් නිවාඩුව හැපෙම ආශ්චර්යමත් විදිහට ගත කළා හැපෙම සතුටුයි ආයෙත් යන්න ඕන කියලා දැන් ඔහුට ඒකෙන් ආස්වාද. එතකොට දැන් ඔහු මේ ඉන්නේ හොදට මේ තරු පහේ හෝටලයක නැවතිලා කෑම කාලා වායු සමනය කළ කාමරයක ඔහු ඉන්න ජීවිතය. ඒතකොට ඒකත් එක්ක සංසන්දනය කරනකොට අර පැලේ ජීවිතේ ඊට වඩා උසස් කියන්න බෑ. උසස් නොවුණා වුණාට ඔහුට ඒක වෙනසක්. අර එකම தත්වෙන් ජීවිතේ පවතිනකොට තෙහෙට්ටු වෙනවා, හෙම්බත් වෙනවා. ඒ නිසා කාමයන් තුල ඇති වෙන තෙහෙට්ටු බව හෙම්බත් වීම කියන එකෙන් ඒක එපා වීම ඒක 아무තු ගුණයක් නෙමෙයි. ඒක ඒක අපේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය. එතකොට අපි උත්සාහ කරන්න ඕනේ තෙහෙට්ටු වීම හෙම්බත් වීම දැනුණාම මොකද්ද මේ වෙන්නේ? එහෙනම් මෙතෙක් කාලයක් මේක රසවත් කියලා වින්දේ මොනවද? දැන් මේ අකමැති වෙන්නේත් ඒකටම නේද? එහෙනම් මේක මේ gedara තිබිච්ච විශේෂත්වයක්ද, කාරකයේ තිබිච්ච විශේෂත්වයක්ද? මේක මගේ මනෝභාවයේ ප්‍රශ්නයක්. අන්න එහෙම හිතනකොට තමයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ පුරුෂයාගේ කාමය කියන්නේ සංකල්පයක්. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ විචිත්‍ර ලෝකේ කාම කියලා දෙයක් නැහැ. විචිත්‍ර ලෝකේ කාමයන් අවුලවන්නට හේතු වෙන කාම වස්තුන් තියෙනවා. කාම ගුණ තියෙනවා. හැබැයි ඒක කාමයේ හැටියට ගන්නේ කාම කියන්නේ කැමැත්ත. ඒතර කැමැත්ත කියන්නේ ඒක මම මනසින් හදාගත්තු දෙයක්. ඉතින් මනසෙන් හදාගත්තු දේ කියන එක ඒක gedara ලොකුද පොඩිද කියන එක මත තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මගේ චින්තනයේ ප්‍රශ්නය. ඉතින් අන්න එහෙම ගැඹුරට තමන්ගේ මනෝභාවයන් ගැන අධ්‍යයනය කරන්න අර හෙම්බත් වෙන අවස්ථාව ඕනනම් අපිට යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඒ හෙම්බත් වීම වෙන දෙයකට මාරු කරලා පොඩි චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එකම පීඩාකාරී తত্ত্বය අපිට ප්‍රඥාව අවදි කරන්න හේතු කරගන්නත් පුළුවන්. මෝහය පවත්වාගෙන යන්න හේතු කරගන්නත් පුළුවන්. ඒ නිසා කාමයන් අඛණ්ඩව භුක්ති විඳිනකොට එහියම් තෙහෙට්ටුවක්, වෙහෙසකර බවක්, නීරස බවක්, එපා වෙන බවක් දැනෙනවා. ඒක 아무තු ගුණයක් නෙමෙයි. ඒක ඉන්ද්‍රයන්ගේ ස්වභාවය. හැබැයි ඉන්ද්‍රයන්ට දැන්න ස්වභාවය අපට ඕන ඥානය අවදි කරන්න යොදාගත්ත හැකි ඕනනම් මෝහය අවදි කරගන්න යොදාගන්න. ඒක තමන් ඒකට ප්‍රතික්‍රියා දක්වන විදිහ. බොහොම පිං ස්වාමීන් වහන්සේ